අවසරයි ස්වාමීන් වහන්සේ අනේ ඒකට මමත් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. එතනදී දැන් තමන්ගේ දරුවට එහෙම නැත්නම් තමන්ගේ යාළුවෙකුට තමන්ගේ අම්මා තාත්තට අන්න අපි ඒගොල්ලෝ හොඳින් ඉන්නවා ඒගොල්ලෝ සතුටින් ඉන්නවා කියන එකත් මුදිතාවේ කොටසක්ද එහෙම නැත්නම් ඒක සම්පූර්ණ බාහිර පුද්ගලයන්ට විතරද ඕක අදාළ නෑ ඒ තමන්ගේ අය සම්බන්ධවත් ක්‍රියාත්මක වෙන්නේ මුදිතාව වෙන්නත් පුළුවන් ඒක තෘෂ්ණා මූලික හැඟීමක් වෙන්නත් පුළුවන් ඒක වෙනත් වංචක ධර්මයක් වෙන්නත් පුළුවන්. ඒක හරියට මේකයි කියලා අපිට නිශ්චිත වචනකින් කියන්න බෑ. ඒක තමන් විමසලා බලන්න ඕන මොකක්ද තියෙන මානසික தත්ත්වය කියලා. එතන මුදිතාව ඇති වෙන්න බැරි කමක් නැහැ. උදාහරණයක් හැටියට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාතා යතහ නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. තමන්ට එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් ඒ දරුවා ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. ඒවම්පි සබ්බ භූතේසු මානසංභාවේ අපරිමාණ. අන්න ඒ වගේ මානසික තත්ත්වයක් සියලු සත්වයන් කෙරෙහි පවත්වා ගන්න. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ මෙත්තාවේ එක්තරා මৌলিক ස්වરૂපයක් ගැනයි එතන උපමාවෙන් පැහැදිලි කරන්නේ. හැබැයි හැම අම්මා කෙනෙක් තුලම තමන්ගේ දරුවා පිළිබඳව ඇති වෙන්නේ මෙත්තාවමද එතකොට මේ මෙත්තාව ඇති වුණත් හැම මොහොතෙම ඇති වෙන්නේ මෙත්තාවමද? අන්න එහෙම විමසලා බලන්න ඕනේ. ඉතින් එතන අපි මීට පෙරත් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ විමසන්න අපිට තියෙන එක ක්‍රමයක් තමයි අනිත් පැත්තට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ දරුවාගේ යහපත කැමති වෙනකොට ඒ කැමති වෙච්ච යහපත සිදු නොවුනොත් ඒ අම්මාට ඒ තාත්තට ඇති වෙන මානසික තත්ත්වය මොකක්ද? එතකොට ඒක සිද්ධ නොවුනහම තමන් මනසින් කඩා වැටෙනවා නම් තමන් පැවෙනවා නම් තමන් දුක් වෙනවා නම් එහෙනම් එතන තිබිලා තියෙන මෙත්තාව නෙමෙයි එතන තිබිලා තියෙන තෘෂ්ණා මූලික බලාපොරොත්තුව. ඒ නිසායි අර කම්පණේ පීඩාව තමන්ට දැනෙන්නේ. අන්න ඒ වගේ තමන් විවිධ ක්‍රමවලින් විමසලා බලන්න ඕන තමන්ගේ අම්මා ගැන තමන්ගේ දරුවා ගැන තමන්ගේ ඥාතියා ගැන මේ තියෙන්නේ සැබෑ මුදිතාවක්ද? එතන තියෙන්නේ මුදිතාවක් නම් අන් අය Tamanට සම්බන්ධ නැති පරිබාහිර අය එහෙම ඒ වගේ අයට යහපතක් වෙනකොට අපට ඒ අවංක තෘප්තිමත් බව දැනෙනවද? එහෙම දැනෙන්නේ නැතිනම් අර Tamange අය සම්බන්ධව විතරක් දැනෙන්නේ මොකක් නිසාද? එතන මේ අපේ අයට හොඳක් වුණා කියන අදහස නිසාද? එතකොට ඒ අර Tamanට තියෙන සම්බන්ධතාවය නිසාද? අන්න එහෙම විමසලා බැලුවොත් තමයි අපිට හුඟක් වෙලාවට තේරෙන්නේ එතන තියෙන්නේ අවංක මුදිතාවක්ද එහෙම නැත්නම් තෘෂ්ණා මූලික අර ඒ අය හොඳින් ඉන්නකොට ඒකේ ප්‍රතිලාභයක් සහ ගෞරවයක් මටත් ලැබෙනවා. ඒ අය නරකින් ඉන්නකොට ඒකේ අපවාදයක් චෝදනාවක් අපටත් එනවා. ඒ නිසානේ දැන් ওই දරුවෝ වැරදි කරනකොට එහෙම අම්මා තාත්තට හරියට තරහ යන්නේ ඒකනේ. දරුවා වරදක් කරනවා නම් දරුවා වරදින් මුදව ගන්න ඕන. හැබැයි වරදින් මුදව ගන්නවට එහා ගිය කෝපයක් සමහර විට ඒ මව්පියන්ට ඇති වෙනවා. ඇයි එහෙම ඇති වෙන්නේ? ඒගොල්ලන්ට හැඟීමක් තියෙනවා මේගොල්ලෝ වැරදි කරන් පස්සේ ඉතින් ඒවට දොස් අහන්න වෙන්නේ අපටයි. අන්න අහවලාගේ දරුවා මෙහෙමයි, අහවලාගේ දරුවා මෙහෙමයි කියලා අන්තිමට ඒකේ කොනක් Tamanට එනවා. අර සම්බන්ධය නිසා. අන්නේ තියෙන මම ආයනයත් එක්කලා තමයි අර ගස්ඨනේ නිර්මාණය අන්න ඒ වගේ අපට නොදැනුවත්වම මේ අපේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ බිරිඳ මගේ සැමියා මගේ දරුවා කියන එකත් එක්කලා අවසානයේ Tamanට සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය තියෙන නිසා ඒගොල්ලෝ හොඳින් ඉන්නවා දකිනකොට Tamanට සතුටක් ඇති වෙනවා. ඉතින් Tamanගේ පවුලේ අය දියුණු වෙනවටත් ඊර්ෂ්‍යාව ඇති කරගන්නා සමාජයක අඩුම තරමින් Tamanගේ අයගේ දියුණුව දැකලා හරි සතුටු වෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. හැබැයි ඒ තියෙන ගුණය අර තෘෂ්ණා නිශ්චිත ගුණයක් වෙන්න පුළුවන්. ඒක එහෙම නැතිව සැබෑ මුදිතාවක් බවට පත් කරගන්න ටිකෙන් ටික අපි ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන. ඒ කියන්නේ තමන්ගේම අය ගැන ඊර්ෂ්‍යාව මතුවෙනවනේ මිනිස්සුන්ට. තමන්ගේ දරුවා හොඳින් ඉන්නවා දකිනකොටත් අම්මා තාත්තට ඊර්ෂ්‍යාව මතුවෙනවා. තමන්ගේ දරුවා එතකොට එතන ඉඳලා වෙනස්කම් කරන්න ගන්නවා. ඊට පස්සේ තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ සහෝදරයෙක් හොඳින් ඉන්නවා දකිනකොට ඒකට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒවා ඉතා සූක්ෂම විදිහට ඇති වෙන වෙන පැතිවලින් තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ බඳු ලෝකයක එහෙම නොවි අර තමන්ගේ අය හරි හොඳින් ඉන්නවා දකිනකොට අවංකව සතුටක් ඇති වෙනවා නම් ඒකත් ලොකු ගුණයක්. එතන යම් මමායනයක් තියෙන්න පුළුවන්. තෘෂ්ණා බන්ධනයක් තියෙන්න පුළුවන්. නමුත් අර සාපේක්ෂව බලනකොට ඒක ලොකු ගුණයක්. ඒක වඩා નિරවුල්ව වර්ධනය කරගන්නයි අපි උත්සාහ කරන්නේ.